සිනමා කවීත්වයක සාරාණ ප්‍රාප්තියක මුදලාවලෝකනය. මට ආලෝකෙ ගෙනදී සුදා සුදා රැවුනා රසයෙන් මිහිර දැනුම කැටිව විදී ඉතිරි නියුගේ සරණ බස්මී දේවා බස්මී මිතුරනි බක්මී විල්ලුව දැන් ඔබට බොහොම සමීපයි බොහොම ආදරණීයයි කියලා අපි විශ්වාස කරනවා ශනිදා රාත්‍රියේ මේ විදිහට සිංහල සිනමාවේ මියුරු ගීතාවලියක් ඔබට පිරිනමමින් ඔබත් එක්ක මේ විනාඩි කිහිපය ඒ ආදරණීය බබ අපි රැගෙන එනකොට අපි තෝරාගත්තේ බොහොම ආදරණීය ගීතාවලියක් මම හිතන්නේ මේ ගීත නම අහනකොට ඔබ ජෝතිට ආදරය කරා නම් ඔබ ඊටාම රසවත් වෙන ගීත පෙළක් විදිහට සඳහන් කරන්නට පිළිවන්කම ලැබෙනවා. අපි අද ඉදිරිපත් කරන්නේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ගීත නමයක් පමණක්ම නොවේ. එච්.ආර්. ජෝතිපාල සමගින් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු යුග ගීත නවයක් අද දවසේදී අපි වක්මී විල්ල වැඩසටහනෙන් අහන්න ලබා දෙනවා. ඔවුන් දෙදෙනාගේ යුග ගීතාවලිය පිළිබඳව කතා කරනවා නම් ලලිත් මහත්මයා ගීත බොහොමයක් අපිට හඳුනා ගන්නට පුළුවන් සිංහල සිනමාවේ බොහොම ආදරණීය තැන් ඔවුන් දෙදෙනාගේ ගීතාවලිය තුළ හඳුනා ගන්නට පිළිවන්. හැබැයි අපි තෝරාගත්තු ගීත 9ක් අද දවසේ අපේ වැඩසටහනට තෝරාගෙන තියෙනවා. ඒ ආරම්භ කරන්නේ සුදු දුව චිත්‍රපටයේට එච්.ආර්. ජෝතිපාල සමගින් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු ගීතයකින් මේ ගීත පීඑල් සෝමපාලයන් සංගීතය නිර්මාණය කළේ කරාසා බේසිකරයන්ගේ කීපද සංකල්පනාව. प्रिय खुसनग को को को दिया अपियम एसनट प्रेम गी गया लो सप खुसनग निर्जयो किया ना संपत स्वयं මොවුන් දෙදෙනාගේ ගීතාවලිය තුල ඊටාම සුවිශේෂී යුග ගීතාවලියක් හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා. මම හිතන්නේ ඉෂා ජෝතිපාල සුජාතා අත්නායක වගේම තමයි ඉෂා ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක කියලා කියන්නේ අනිත් මාත්‍යා. එක දෙයක් තියෙනවා මොවුන් දෙදෙනාගේ මේ ගීතාවලියේ මොවුන් දෙදෙනා ගාමිණී මාලිනී ප්‍රේම්ජාන් විජිත මල්ලිකා කිත්සිරි පෙරේරා සමග සන්ධ්‍යා කුමාරී ඒ වගේ එක් එක් කාලවල වල ඒ කියන්නේ 60 දශකයේ එක් එක් කාලවල වල අපි නරඹූ චිත්‍රපටි වලට විශේෂයෙන්ම අනුකාරක හින්දි ගීතවලත් ස්වතන්ත්‍ර නිර්මාණවලත් මොන් දෙදෙනා ඉතාමත්ම මිහිරි ගීත ගායනා කළා. ඉතින් අපි ඊළඟට තෝරගන්නේ තිස්ස විජේ සුරේන්ද්‍ර සහ සුමනා අමරසිංහ වෙනුවෙන් සුදු පරිවේ චිත්‍රපටයට ගැයූ ගීතයක් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අයිරංගනී රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන්නේ කිංග්ස්ලි රාජපක්ෂ පීඑෆ් ලතීෆ් සංගීතවත් කළා Thank you. ගීතවල තියෙන රසය සමහර වෙලාවට අපි මේ තරු සංකල්පයන් ඔස්සේ දිවෙන තරගවලදී හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි බොහෝ අපේ මිතුරන් හිතාගෙන ඉන්නේ ඒවා වුන් ගායනා කරන ගීත කියලා නෑ. මේ තමයි මුල්ම ගීත. එචා ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක කියන මේ ගායකයා සහ ගායිකාව තමයි මුලින්ම මේවා මේ චිත්‍රපටවලට ගායනා කළේ. හැබැයි කනගාටුව සමහර වෙලාවන් වලදී මේ නම් පවා මතක් නොකර මුල් අයිතිකරුවන් පිළිබඳව සඳහන් නොකර අද මේවා ගායනා කිරීම හරහා සමාජයට වැරදි අවබෝධයක් දෙන්න තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ බක්මීල්ුවෙන් මේ මුල්ම ගීතවල රසය, මේ මුල්ම හඬින් නිවැරදි තොරතුරු සමග ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්න. මම හිතන්නේ ඒ නිසා තමයි අපිත් එක්ක මේ වසර ගණනාවේදීම ලලිත් මහත්මයා අපේ මිතුරන් මේ විදිහට අපේ වැඩසටහනට බොහොම ආදරය කළේ. අපි ඊළඟට යන්නේ ස්විප් ටිකට් චිත්‍රපටයෙන් තෝරාගත්තු ගීතය අහන්න. මේ ගීතය ගායනා කරන්නේ ජෝ බේවික්‍රම සමග සබ්‍රීනා නැමැති නිලියකට එච්.ආර්. ජෝතිපාලයන් සමග ඇන්ජලින් ගුණතිලක ආර්.ආර් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජා අලි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකාවේ පළමුවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂකව වන ෆ්ලොරිඩා ජයලක්ෂ්මී ඇගේ පළමු චිත්‍රපටයයි. සංගීතවත් කළේ තියෙන්නේ සෝම්පාලයා. ගීතවල තියෙන රසවත් බව බලන්න මුළු ගීතේ පුරාම සංගීතේ පිරීලා ඉතිරිලා තියෙනවා. ඒ ගීතේ සාර්ථකත්වයට මම හිතන්නේ හින්දි ගීතයට වඩා මේ අපේ සිංහල ගීතය අපේ රසිකින් අතර ඉතාමත්ම ජනප්‍රිය වුණා. අදත් ජනප්‍රියයි. අපි ඊළඟට තෝරාගෙන තියෙන ඕන් දෙපළගේ ඉතාම තවත් ජනප්‍රිය වුණු ගීතයක්. මේ ගීතය උපුටා ගන්නේ ඇතුල් වීම තහනම් චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලයන් මේ ගීතේ ගායනා කරන්නේ Taman වෙනුවෙන්මයි එච්චර් ජෝතිපාල සමග සඳ කුමාරී මේ චිත්‍රපටයේ මේ ගීතේ පෙනී සිටියා එච්චිලියම් සමග කරුණා විලියම් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්.එස්. ආනන්දන් සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාද. ජීවිතේ වසන්තේ උදා උනාය මල්පිපී උදා උනාය මල්පිපි මුල් දෙදෙනාගේ මේ අපි මේ අහපු ගීත හතර බලපුවාම ලලිත් මහත්මයා මේ හඩේ තියෙන ගැළපීම බලන්නකෝ. හරි අපූර්වයි. ජෝතිපාලයන්ගේ මේ ආදරණීය හඬට ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ආදරණීය හඬ බොහොම ස්පර්ශ දෙනවා කියලා අපිට හිතෙනවා. දැන් වර්තමානයේ එහෙම අපි අහන යුග ගීතයන් වලදී අපි ලකින්නේ නැහැ. එම අනන්‍යතාවයක් එහෙම යම් කිසි ආකාරයක මේ පදවලට සංගීතයට සාධාරණය කරන බොහෝ වෙලාවට දකින්නේ චිත්‍රපටයක් වල උනත්. හැබැයි අර ඔබ කිව්වා වගේ ඕන් දෙදෙනාගේ මේ ගායන පෞරුෂයම සමහරලාට මේ චිත්‍රපටියෙම ජනප්‍රිය වෙන්න හේතුවක් වුණු අවස්ථාවන් තියෙනවා. ඒක පැහැදිලි මේ ගීතවලින්. ඔව් ඇත්තටම මේ චිත්‍රපට නරඹන අවස්ථාවේදී සිනමාහල දෙදෙනා යෑමක් වගේ දෙයක් සිද්ධ වෙනවා අපි. දැන් මේ ගීතය අහන්නේ ගුවන් විදුලියෙන්නේ. නමුත් සිනමා හලේදී අහනකොට ඉතින් ඒකෙන් වඩාත්ම තේරෙනවා ඊටාමත්ම සුදුසු කටහඬවල් දෙකක් කියලා මේ දෙක. ඒක හින්දම තමයි එදා සිංහල සිනමාව තාමත්ම ජනප්‍රිය වුණේ රසික ආකර්ෂණය සිනමා හලට ඇදී කෙනා හවේ. නිසාම තමයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, විශේෂම සංගීත අධ්‍යක්ෂවරුන් මොවුන්ම යොදාගත්තේ ඒ සඳහා. හරි. අපි ඊළඟට යා තෝරාගෙන තියෙන කීපය අහන්න යමු. චිත්‍රපටය හොඳට හොඳයි. සෙවන් ආර්ට්ස් වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ බැප්ටිස් ෆර්නාන්ඩෝ සමග ප්‍රේම් ජයන් සහ ගාම්නි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස්. මේ ගීතේ ගායනා කරන්නේ ගාම්නි ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා වෙනුවෙන් එච්.ආර්. ජෝතිපාලයන් සමග ඇන්ජලින් ගුණතිලකයන්. මල් වෙහි සීතල මල් වැසේ මල් මත ආසය මං දැක්කේ මල් වෙහි සීතල මල් වැසේ මල් මත ආසය මං දැක්කේ මල් වෙහි सिले नीच मत पाए हाजर की हाथे अधा सयत आवे पानी अनखान की न पावे अजसीत नया में मरिय लंग मावे अनमालिय के हेले नीच मत पावे मन रहते करमाऊ रहते ಸಿಹಿ පත්මවේදයෙන් මේ මියුරු ගීත අහන වෙලාවේ ඔවුන් දෙදෙනාගේ තවත් ඉතාම ජනප්‍රිය වුණු ගීතයක් අඩංගු වෙලා තිබුණා දීපශිකා චිත්‍රපටයේ. මම හිතන්නේ මේ ගීතයත් ඔබ වඩා ආදරය කරපු මොමුණන ගීතයක් බවට පත් වෙනවා සිංහල සිනමාවේ. ඔව් මේ ගීතත් එක්කම මේ ගීතේ හින්දි ගීතය මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ දීපා චිත්‍රපටගුණයේ දග්වස් කොතලාවල අධ්‍යක්ෂණය කළ කිංස් රාජපක්ෂ සංගීතවල පීඑල් සෝම්පාලයන් ජීවානි කුරුකුලි සූරේ චිත්‍රපටයේ කිංස් රාජපක්ෂ එල්ලම් පෙරේරාදී මේ චිත්‍රපටය තුළින් සිටියා එදා ඉතාමත් ජනප්‍රිය වුණු ගීත ඇතුළත් වුණු චිත්‍රපටයක් මේ දීපසිකා චිත්‍රපටය. සන්ධ්‍යා කුමාරසා කිත්සිරි පෙරේරා වෙනුවෙන් තමයි එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක මේ ගීතය ගායනා කළේ. ප්‍රේමී දීපති පක්ඛ කාන්ති නගා එල්වි එම දීපතිකා වූ කාන්ති කාන්ති නගා දැන් වේ වීරංගා අලුකේ විදා දැන් වේ වීරංගා අලුකේ විදා එම දීපතිකා Thank you. ಗುಲಾಬಿ ಬಮರ ಬಮವಿ ಆನಂದ ಪೆಂವನೆ ಸುಂದರ ಜೀವನೇ रंगा आलोके विदा जल्दी रंगा Happy birthday. ಬಯಸುದು ದಲಯನ್ನ ಹೋಗಾರಲ್ಲಗ ಪ್ರೇಮಿಸಿ ಪ್ರತೀಕ ಕಾಂತಿ ಕಾಂತಿ ನಗ ಗಂಗೇರಿ ರಂಗ ಅನುಗೇರಿ ರಂಗ आलोके लीला जल देवी रंगा आलोके लीला प्रेमी दीपसिका ओ कांति कांति लगा जल देवी रंगा එතකොට ඔබ දන්නා බක්මීල වැඩසටහනෙන් අපි විශේෂ මාතෘකාවක් යොදාගෙන බක්මීලුවෙන් සිංහල සිනමාවෙන් තෝරාගත්තු රසවත් ගීත අහන්න ලබා දෙන වග අද දවසේ මේ විදිහට මේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය සහ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරපු යුග ගීත නවයක් ඔබට අහන්න ලබා දෙන්නේ. අද අපේ මේ විශේෂත්වය ඔබට රස විඳින්න ලබා දෙන වෙලාවේ ඊළඟට අපි තෝරාගන්නේ එදත් සූර්යා අදත් සූර්යා චිත්‍රපටයේට ඔවුන් දෙපළ ගායනා කරපු ගීතය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එස්.ආර්. චිත්‍රපට වෙනුවෙන් සරත් රූපසිංහ අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස් දීපද රචකයා කරුණාරත්න අබේසේකර එම්.කේ රොක්සාමි සංගීතඥ වෙනවා නමුත් මේ ගීතය එදත් අදත් එකසේ ජනප්‍රියයි ඒ වගේම තමයි මේ ගීතයේ හින්දි ගීතය ඒකල ගීතයක් නමුත් අපේ සිංහල ගීතය යුග ගීතයක් වුණා. ගාම්නි ෆොන්සේකා සමග මාල්නි ෆොන්සේකා මේ රූපරාමවල පිණිසිටියා. Thank you. ತುದುಪಾಟಮಿ ತುಂಗಲಾಲ ಅರಪಿನ ಕಂದೇದಲಿಲ್ಲ ಮದಹಾಸ ತಿಮ್ಮ ಬಂದಿಲ್ಲ ಜಗನ ದರಹಸೆ ಕಿಯಾಗೆ ತುದುಪಾಟಮಿ ತುಂಗಲಾಲ ಅರಪಿನ ಕಂದೇದಲಿಲ್ಲ ಮದಹಾಸ ತಿಮ್ಮ ಬಂದಿಲ್ಲ ಜಗನ ದರಹಸೆ ಕಿಯಾಗೆ ಆದರೇ මනසට පෙරින්න ඉඩ දෙන්න නිබඳේ නීල උපදේශය නාව සුවදේ දෙන්නට පෙරින්න ඉඩ දෙන්න නිබඳේ පාටම් තුංගලාලා අර පෙනෙන කන්දේ දෙලිලා මදහස පින්වා බඳිලා දෙදනා කරහසේ කියාගේ ආදරේ लुटाई सीने लिवन आए ही लुटाई सीने लिवन आए ही लुटाई పాటమీ దొంగలాలా అరుపిని లకందే వీలా మదహాత దిల్బాద నీలా దిదినా నరహతి కియాదే పాటమీ దొంగలాలా అరుపిని లకందే रह यादे आदरे කියන තමයි ලලිත් මහත්තයා මේ ගීත අහද්දී අපිට හොඳට තේරෙන කාරණේ තමයි සිංහල සිනමාවේ ජනප්‍රියම වුණු ගීත මේවා. මේ ගීත 9 ගත්තාම මේ ගීත 9ම ඊටාම රසවත් වුණු ජවනිකා සංගීතය පද ගැයුමන් ඇතුළත් වුණා. එය විශේෂයි. ඔව් ඇත්තටම දැන් සමහර අවස්ථාවල තියෙනවා චිත්‍රපටය බලන්න ගියාට මේ චිත්‍රපටය අපිට එක්කෝ ටිකක් කම්මැලිකම දනවනවා චිත්‍රපටය හරි නැහැ කියලා අපි කියන්නේ. නමුත් මේ ගීතය අහන්න චිත්‍රපටය බලන්න අපි ගියා ඒ කාලේ. ඒක නිසා මට හොඳම නිදර්ශනයක් තිබුණා හිත ගිය තැන කියලා එක්තරා චිත්‍රපටයක් රටේ දශකයේ අගභාගයේදී පිරගත වුණා. මගේ මතකයේ හැටියට මුල් රටේ සිනමා හල් වල දින 7යි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ. ඊට පස්සේ ඒ ප්‍රධාන සිනමා හල් වලින් ඒ චිත්‍රපටිය අයින් කරා. නමුත් ඒ චිත්‍රපටියේ ගීතයක් තියෙනවා එච්චා ජෝතිපාල මහත්තයා ගායනා කරන. මම ගියා ඒ චිත්‍රපටිය බලන්න. මොකද මේ මේ ගීතය අහන්න. මේ ගීතය අහන්න ඉතාමත්ම ජනප්‍රිය වුණා. නමුත් අදටත් කවුරුවත් දන්නේ මේ එච්චා ජෝතිපාල මහත්තයා මේ ගුවන් විදුලි ගීතයක් කියලා තමයි හිතන්නේ මේ කවුරුත් මේ ගීතය. මොකද චිත්‍රපටිය ජනප්‍රිය වුණේ නැති හින්දා. පුන්සග්ගපාය කියලා ඒ ගීතය පටන් ගන්නේ. දිල්දික දීකෝ චිත්‍රපටයේට මොහම්මද් රාෆි විසින් ගායනා කරන ලද ගීතයක්. ඉතින් ඒක නිසා එක ගීතයක් තිබුණොත් චිත්‍රපටය නිර්මාණයට එදා රසිකයෝ කියනවා. අපි යමු ඊළඟට ආවාස ආදරි චිත්‍රපටයෙන් අපිට උපටාගත් ගීතය. අහන්න මේ ගීතය සරත් දසනායක සංගීතය නිර්මාණය කරන්නේ කරණරත්න අබේසේකරන් රචනා කළේ. කරුණ්ඩ තලාවක හැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආදරේ ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආදරේ සිතවන් රතු දිනුවන් වැසුවද උපි හඬ උපිරුව මට පිකිරි කිනෙහි අතරින් ඔබගේ දසුන පෙනෙයි හැදෙන නදින් ඔබ අමතන්නේ පායුග එස වෙනවා මා ඔබ වෙත එනවා ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආදලේ ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආදලේ ඇලින නඩින් ඔබ අමතන්නේ ආයුධ එසවිනවා මා ඔබ වෙත එනවා ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආසරි ආවාසෝයා ආවාසෝයා ආවාසෝයා ආසරි සිතවන් සිතවන් දිනුවා পৃথিবী පස්සේ අපි බක්මීල නොත්සා ගත්තේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු යුග ගීතාවලින් තෝරාගත්තු ගීත පෙළක් අහන්න. මම හිතන්නේ ඔබ බොහොම රසවත්භාවයට පත් වෙන්න ඇති ඕන තරම්ගේ තාම ජනප්‍රිය වුණු ගීත නවයක් අහන්න ලැබීම පිළිබඳව. අපි අද වැඩසටහන අවසන් කරන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එස්.එම්. බුහාරි. චිත්‍රපටය ඔහොම හොඳද? ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ ගාම් නිපුන්සික සමග සෝනියා දිසානායක. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජේ සෙල්වරත්න සංගීතවත් කළේ එම් කේ රොක්සාමි ගීපද රචනය කරුණාරත්න අබේසේකර ඇත්තම කියනවා නම් මේ ඔහොම හොඳද චිත්‍රපටය නරඹන්නට අපි දෙවරක් දෙවරක් ගියේ මේ ගීතය අහන අනුරාධ මොකද මේ ඔහොම හොඳද චිත්‍රපටයේ పూర్ව ප්‍රචාරක චිත්‍රපටයේදී අපි දුටුවා මේ ගීතයේ එක්තරා කොටසක් ගාමිණී ෆොන්සේකා සමඟ සෝනියා දිසා නුවර එළියේ වැව තමයි රූපගත කරලා තිබුණේ මේ චිත්‍රපටයේ මේ ගීතයට. ඊටමත් මියුරු ගීතයක් ස්වතන්ත්‍ර නිර්මාණයක් එම්.කේ රොක්සාමි මහත්මයාගේ. අපිට ලියන්න අපේ ලිපිනේ නිෂ්පාදක බක්මි විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය තඹුල්ල අද දවසේ අපි ඔබට මේ ජෝතිමත් හඳ සයන්චරෙන් ගුණතිලක එක්ව ගායනා කරපු යුග ගීතාවලියක් අහන්න ලබා දුන්නේ. බොහොම ස්තුතියි කියලා කියන අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකුට අපි ලබන සතිය හමු වෙමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. කියන්නම් කතා පානද සිනාවක් තවත් නෑ வண்ணம் கதா